අපුනම් භවාය නපුනප්පුනං ජායති භූරි පඤ්ඤෝති සදහවත් කාරුණික පින්තුනි පින්තියනි ලෝකයේ පහළට ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රඥ වහන්සේ විශේෂ ඔබ හැම කෙනෙක්ම ලෝතරා බුදු පියාණන් වහන්සේව පිළිගන්නවා දන්නවා. උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ උපේක්ෂා සහගත භාවයේ මෙතක ඉක්මනින් කරන්න බෑ. කරුණාව කොපමණද කියලා අන්තිම තුනි එදා සොහොන් කිත්තනී මලමිනී ගැට ගහලා පිළිච්ච සෝපාකව නිදහස් කරන්නේත බුදුන් වහන්සේ මහා වනයේ තුරට සෝම පිටුනේ තුරට ගමන් කළා. එදා ගිහිල්ලා උන්වහන්සේ ඒ දරුවව අරගෙන ඇවිල්ලා සතුන් කෙත තුළ සතුන් කෙත තුළින් සැනසෙන්න උදා කරලා දීලා පුදුම සහනයක් සලස්සලා දුන්නා. එයි ඒ කරුණාව නිසා ඒ වගේම සුමේද තාපස කාලයේදී තමන්ගේ අතටපත් නිවන අක්ෂරිය දීපංකර බුද්ධ පාද මූලයේදී ඒ පින්තුනි අපගේ කරුණාවෙන් යුක්තව සමතුලිත පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබලා උන්වහන්සේ අවුරුදු 45ක් මුල ධර්මයේ දේශනා කළ කරුණාවෙන් යුක්තව උන්වහන්සේ මේ ධම් දේශන කාලය තුළ එක් දවසක් මේ පාන්දර සීල් පුරවාගෙන වැඩම කරනවා සිංහපාති සඳහා. උන්වහන්සේට සිතට ආවා උදේ කියන බමුණගේ නිවසට යන්න. උදේ කියන බමුණා සදහවක් භාවයෙන් තොරක් නමුත් ප්‍රධානියක් තිබිච්ච කෙනෙක්. මේ උදේ බමුණ ළඟට ගිහිල්ලා උදේ පාන්දර බුදුහාඳුරු හිටගෙන ඉන්නවා ඒ නිවසේ ඉදිරිපිට. ඉන්නකොට පින්නතුන් උදේ බමුණා කල්පනා කරන මගේ නිවෙතට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කියනවා දානි සඳහා මම හොඳ රසවත් විදියට මහාන්තර දානි දෙන්න ඕනේ කියලා කල්පනා කරලා කුස්සියට ගිහිල්ලා දානි අරගෙන ඇවිල්ලා බුදුහඳ පූජා කළා. බොහොම රසවත් ප්‍රණීතව සිදුවීමේ දන් ටික බුදුහාමුදුරුවෝ අරගෙන කිසිවක් නොකියා නැවත ආරාමයට වැඩම කළා. සිහිල්ල පින්නතුනි දානි වැඩි. ඊට පහවදා උන්වහන්සේ කල්පනා කරන උදේ බමුණගේ නිවසට යන්න. උදේ බමුණගේ නිවසට ගිහිල්ලා එදත් පිටගෙන ඉන්නකොට උදේ බමුණ එදත් හොඳට ගාණි පින්ඳ පාතේ බුදුහඳ පූජා කළා. තුන්වෙනි දවසේ බුදුහාමුදුරුවෝ මේ උදේ බමුණගේ නිවසට යන පින්ඳ පාතේ සඳහා. එදා උදේ බමුණට පොඩ්ඩක් හිතට මොකක්ද හිතුණා. නම් බුදුහාමුදුරුවෝ ගාවිල්ලා ඉන්න පාත්‍රය ඉල්ලගත්තා. ඊළඟ රසවත් වෙනදා පරිදිම ගානේ බෙදාගෙන ඉල බුදුහාරගේ බෑතට පූජා කරන ගමන් කියනවා පදත්තකෝයන් සමනෝ ගෝතමෝ පුනා පුනා ආගච්ඡති කියලා රසේ විජේ මේ ශ්‍රමණේ බවත් ගෞතමයන් නැවත නැවතත් මගේ ගෙදරට වෙනවයි කියලා අන්න බුදුහාමුදුරන්ට අවස්ථාවක් ලැබුණා බුදුහාමුදුරනේ වචනේ එනකම් තමයි බලාගෙන හිටියේ ඔබේ බමුණට බුදුහාමුදුර කියනවා පුනක් පුනං චේව වපන්ති බීජං නැවත නැවතත් ගොවියෝ බීජ වපුරනවා කියලා පුනක් පුනං වස්සති දේව රාජා වැස්ස නැවත නැවතත් වහිනු පුනක් පුනං චෙත්ත සසන්ති කස්සක නැවත නැවතත් ගොවියෝ එස්ථානු පුනක් පුනං ධම්ම මුකේති රත්තං නැවත නැවතත් දහනයක් ලැබෙනවා පුනක් පුනන් යාසිකා යාසන්ති නැවත නැවතත් යාසිකේ ඉන්නවා. පුනක් පුනන් දානපති දදන්ති නැවත නැවතත් දානපතියෝ දන් දෙනවා. පුනක් පුනන් දානපති දදිත්වා නැවත නැවතත් දන් දීලා පුනක් පුනන් සග්ගමුඛේ තිතානං නැවත නැවතත් සුගතියට යනවා බුද්ධිමත් අය. පුනක් පුනන් කීරතිකා දුහන්ති නැවත නැවතත් කිරිදවනවා පුනක් පුනං වත්තු පීති මාතරං නැවත නැවතත් කිරිපිනි සවස්සා මව වෙතට මෙලෙනවා පුනක් පුනං සීලමති පන්ද කීච මේ විදි සත්‍ය නැවත නැවතත් විනිති සම්පාවි පුනක් පුනං ගබුමු පීති මන්දෝ මෝඩය නැවත නැවතත් මව කුසේ පිළිසිඳ ගන්නවා පුනක් පුනං ජායති නියති ච නැවත නැවතත් මෙරි මෙරි සංසාරේ දිගින් දිගට ගමන් කරනවා පුනප්පුනං සීවතිකා හරන්ති නැවත නැවතත් සොහොන් බිමට අපි යනවා මග්ගං චලද්දා අකුණබ්බවාය ඒ නිවන්ස නිවන්ස ලැබූ ප්‍රඥාවන්තයා මේ ආකාරයට නපුනක් පුනං ජායති බුරිපඤ්ඤෝ නැවත නැවතත් සංසාරේ උපදින්නේ බුදුමාඳුරු නිවන ප්‍රකාශ කරනකොට උදේ බමුණගේ සිතේ පුදුම සතුටක් ඇති වුණා පින්නතුනි යටිතුරු කළ තිබෙන භාජනය උදු කර උදු කරලා හා සමානව ඉදීවම කියනවා අභික්ඛන්තං භෝගෝත්තම අභික්ඛන්තං භෝගෝත්තම ඊතා පූර්විතින දහතුමෙන් වහන්ස ඊතාදී ඊතාම් හොඳයි සීයකාපි භෝගෝත්තම නිබ්බුත්තං වා උපුජ්ජේය ධම්මෝ ප්‍රකාශිතෝ හදේත මුනින්නම් වඳුනක් උඩුවතට හැරුවා හා සමානව සඳව තිබූ දෙයක් ඔයා පින්නවා වගේ මං මුලා ඔයකට හරි මඟ පෙන්වා වගේ අන්ධකාරයේ සිටියෙකුට තෙල් පහනක් දැල්වා වගේ ඇතියට රූප පෙන්වා හා සමානව මේ විදිහට පින්වත් බුදුහාමුදුරුව මට ලොකු සහනයක් ලොකු සේවයක් සිද්ධ කරන් තිබුණා මම මේ මතුවට ලෝතර බුදුහාමුදුරන්ගේ සරණ ගහම් සරණ සම්පරණ යනවායි කියලා උදේ බමුණේ දා බොහොම සතුටින් යුක්ත බුදුන් වහන්සේට ප්‍රතිඥා දෙන එහෙම නැත්නම් බුදු සෞදේ බුද්ධස්සාවකේ බාඩපත් වෙනවා. සින්නතු මේ සංසාර ගමන දුකයි කියන එක මේ අවබෝධ කරගන්න ඕනේ. සංසාර ගමන කියන අපි නවාතන් පොළක ප්‍රතිපල කම්වලමක ජීවත් වෙන්නේ. අම්වලින් සදාකාලික ජීවත් වෙන්න බැහැ. ඒක අත්හැරලයන්ට සිද්ධ වෙනවා. දුර ගමනක් යන අපි මේක නිවන්න මහාන් කරගන්න ඒ වගේම තවත් යන ගමනට යමක් එකතු කරගන්න තමයි අම්බලෙම නවතින්නේ. මේ අම්බලෙම එකතු කරගන්නා දේ නැත්නම් සකස් කරගන්නා දේ ඊළඟ ගමනේ බුර ගමන යන මේ ගමනට පහසුව සඳහා අපි එකතු කරගන්නවා. ඒ අම්බලෙම හැමදාම ඉන්න බෑ. ඒකට මේ සංසාර ගමනේ නැවතිච්ච අපි මේ මනස ජීවිතය අත්හැරලා යන්න සිද්ධ වෙනවා. යන්නේ කවදද යන්නේ කොහොමද? එනි කවදාද කියන එක කාටවත් තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න අපි කරපු කුසල කුසල අනුව. අපි කල්පනා කරන්න ඕන පින්නතුනේ මනුස්ස ලෝකේ කාර්යයයි කියලා. බුදුහාමුදුර පැහැදිලිව දේශනා කරන සුද්ධේ කත පුණ්‍ය පෙරකල පින්කා තමයි මනුස්ස ලෝකේ කාර්යය. එහෙනම් මොකටද මේ ඇවිල්ලා මොනවද කරන්න ඕන? මේක මේ සුභම දෙයක් දන්නේ නැහැ. බුදුහාරේකට දේශනා කරන උත්තරය පුඤ්ඤානි පරිලෝකස්මින් පතිතා හොන්තු පාණිනම් මෙලවින් පරිලෝකට පිහිට පිහිට පවතින කුමදේ කුසලේ පමණ වෙන කිසි දෙයක් නැහැ කියනතුන් මනුස්ස සමාජයේ හිතනවා ඇදලා පරඳල හිටියම ඒවල් දරවල් හදුවම යාන වාහන තිබුණම මේක තමයි මනුස්ස ජීවිතේ නැත්නම් ජීවිතය කියන්නේ මේක තමයි සාර්ථකත්වය කියන හිතනම් කවුද පින්නතුනි මෙලමින් පරිලවට කිසිවක් ගෙනිච්චේ? ගෙනියන්න බෑ. ඒ සියල්ලක්ම එකතු කරගන්නා වූ සියල්ලක්ම ලැබීමෙන් ලැබියාවෙන් එකතු කරගන්න ඔක්කොම නිදාල යන. සංහාවෙන් එකතු කරගන්න සියල්ලක්ම දාලා සතුටින් එකතු කරගන්නා වූ කුසල සම්මේ පමණයි අපි පරිලෝකීතර ගෙනියන්නේ. අපි අනන්තවත් මළගෙවල් ගිහිල්ලා තියෙනවා. ඔයාලට කී දෙන්න සම්බන්ධ වෙලාද? නමුත් චින්නතුනි ඒ දින බලනවා විතරයි අපි. අපි කල්පනා කරලා අපි හිතුවද යපායේතං කපහයිදං මටත් ඒකේ සිද්ධ වෙනවයි කියලා. මේක අපි හිතුවේ නෑ කල්පනා කරේ නෑ කල්පනා කළ යුතුයි. මේ කල්පනා කරන්න තමයි චින්නතුනි බුදුහාමුදුර අපට අවුරුදු 45ක් මුල ධර්මයේ දේශනා කළේ. මේ දේශනා කරපු ධර්මයේ යද්දලා තියෙන වචන තුනයි අකුරු 10යි හොඳට හොයලා බලන්න. මොකද මේ වචන තුන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඉස්සනේ. මේ වචන තුන තුන තුන තමයි පින්නතුනි මේ සියල්ලක්ම යද්දලා තියෙන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න අනිත්‍ය කියන්නේ කුමක්ද කියන එක. ලෝකයේ සියල්ලක්ම වෙනස් වෙනවා. නොවෙනස් වෙන කිසි දෙයක් නැහැ පින්නතුනි. හැම දෙයක්ම වෙනස් වෙනවා. ඇසට පෙනෙන ගසට දැනෙන ඔක්කොම වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකේ අපට හොඳ උදාහරණ කාටියක් බුදුබණ උගන්වන අපට. බුදුහාරගේ ධර්මයේ අපට අපේ ගා තියෙන වස්තුවලින් පෙන්වනවා. උදාහරණයක් ගත්තොත් අපේ බණින ඔරලෝසු. ඔරලෝසු මොකද්ද කියන්නේ? ඔරලෝසුන් වෙලා බැලීම පමණක් නෙවෙයි. ඒ කප්පර කට්ටක් කරගෙනවා. ඒ තත්පරකටෝ සැරගෙන සමවාරයක් පාසාම සිද්ධ වෙන්නේ කුමක්ද? ඔබවත් මම නාස්තිම කියන එක. ඒ තත්පරකට කොතනදි කවදාකවත් අපි ඩයි දකින්න හම්බ වෙනවද? මේ ඔන්නෝ කිය. ඒක කරගෙනවා. ඒ කරගෙන තමයි බුදුහාර දේශනා කරන අනිත්‍යයි කියලා. ඒ ඔරලෝසි තත්පරකට සමග ලෝකේ සියල්ලක්ම වෙනස් වෙනවා. මන අහන්න වාඩි වෙච්ච ඒ කවුරුවත් සත්පුතන නැහැ. ඒ සියලු දෙනාම දැන් වෙනස් වෙලා අනිත්‍යතාවයටපත් වෙලා විනාඩි ගානකින් හරි වයසටපත් වෙලා මරණයට කිත් වෙලා. ඒ වගේ විදිහට බලන අපි කන්නදීන් වුණ මොකටද වුණ බලන්නේ? සුද්ධ පවිත්‍රේ ලක්ෂණ සිසු භාගයේ විතරද? නෑ සිටියේ යුතුයි පින්නතුනි ඊයේ තවඩා අද වෙනකොටම පැය 24 කින් ආසී කියලා. මහලුයි කියලා නොහැකි කියලා දැන් මම වල ළඟට කිට්ටේ කියන එක. එහෙම කල්පනා කරා නම් අන්න බුදුබණ දකින්න. එන්කා පින්නතුනි අනිත්‍යයි කියන එක බුදුදහමේ සඳහන් වෙනවා මේක වෙනස් කරන්න පුළුවන් జగතේ සමතෙක් ලෝකේ නැහැ. මේකට කැමති නැහැ අපි. මේ අකමැති දේ සිද්ධ වෙනකොට මොකක්ද මේක ඇති වෙන්නේ? දුක කියලා. දුක පෙන්වුම් කරන ක්‍රම රාශියක් තියෙනවා පින්නතුනි. අඬල දොඩල වැළපෙලා කඳුළු හැලලා අයියෝ අපොයි කියලා මේ හැමදේම කියන්නේ දුකයි කියන එක. බුදුහාමුදුරු දේශනා කරන යම් පිච්ඡන් ලැබරි කම්පි දුක්ඛන් යමක් බලාපොරොත්තු වෙනවද ඒ දේ නොලැබෙනකොට දුකයි කියලා. අපේ බලාපොරොත්තු කොයි තරම් තියෙනවද? ඉපදිච්ච දරුවා අඬන්නේ ඉරි ඉල්ලලා අඬන්නේ. එයාට බලාපොරොත්තුවක් තියෙනවා. එතනින් පටන් ගත්ත සියලු දෙනා සියලු තනම සියලු වෙලාවෙම පින්නතුනි මට මට කියන හැඟීමෙන් සිටින්නේ. බලන්න මහා මෝද කොයිතරම් භූමෝගක වෙරළ හැප්පෙනවද? ඒ හැම වෙරළ ඒ හඳ නගන හැම වාරයක් පාසා නිල්ලන්නේ තව වතුර මදි කියලා. සියලු දිගින් ගලන සියලු ගංගාවල වතුර යන්නේ තේ මොහොතට. අන්න ඒ වගේ ජීවිත ආකාරවකින් සෘත්‍යයක් නොවන ජීවිත තමයි අපි හැම කෙනෙක්ම ගත කරන්නේ. අපේ නිසා තේරුම් ගන්න ඕන අපි බලාපොරොත්තු වෙන සියල්ලක්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි ඒකට තැන දෙන්න ඕන. අපි ඒක සූදානම් වෙන්න ඕන. බුදුබණ ඉගෙන ගන්න ඕන. දුක තේරුම් ගන්න ඕන. යම් පිච්චන ලබති සම්පිදුක්ඛං යම බලාපොරොත්තු වෙන මේ දිනවල දුක. පොඩි දරුවා අප මිතිමලෝගෙන උපදින්නේ ඇයි? මේ තුන අපේ තියෙන මරණය කියන එක. ඒ වගේම අතපය වකුඩු කරන් උපදිනවා. ඇයි? මේ මුළු ලෝකෙම මගේ තුරලට ගන්න. යොක්කෝ මට මට කියන හැඟීමයි එතනින් පටන් ගන්න. ඊට පස්සේ දිනතුන් ජීවත් වෙන ජීවත් වෙනකොට පුළුවන් තරම් අර මහා මූද වගේ Tamanට Tamanට කියලා ඕන එකතු කරගෙන සූදානම් වෙලා බැරි වෙනකොට අවසානයේ මරණයටපත් වෙන ගිනාකෝවා විසවසන් වෙලා මරණයටපත් වුණාම මේ කියන්නේ කොහොමද? හිතලා බලන්න දැකලා තියෙනව නේද? අතපය සියල්ලක්ම දික් කරලා. අර වකුතු කරගෙන ආපු ඇඟිලි ටිකක් දිග ඇරලා කියනවා අපට ගුරුවරයෙක් වශයෙන් ලෝකේ යථා තත්ත්වය බුදුහාඳුරු දේශනා කරපු බණ ටික අපතේ උදුගුරුව සයනී කරමින් අපිට ප්‍රකාශ කරන අපිට කියනවා කොහොමද හිතාගෙන ප්‍රකාශනාව බලාපොරොත්තු වෙලා වනමුත් ගන්න දෙයක් නැහැ සියල්ලක් උදාලයන්ට සිද්ධ වෙනවා කියන එක. විශාල ගුරු පදවියක් පණිවිඩයක් අපට මේ අවස්ථාවේ දෙන්නේ. එහෙමනම් පින්නතුනි මෙන්න දුක අපි අවබෝධ කරගන්න ඕනේ. දුකින් තොර ජීවිතයක් ගත කරන්න සංකාර විමුක්තිය සලස්ස ගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා තමයි බුදුබණ තියෙන්නේ. ඒ වගේම තුන්වෙනි වචනේ තමයි අනාත්මයි කියන එක. මම කියලා කෙනෙක් නෑ මගේ කියලා දෙයක් නෑ. මම කියන්නේ කාටද? දෙදෙස් කුණක කොටාසයකට ඒ ශාන්තිය ඉඳලා ප්‍රාදාන්තය දක්වා තිබෙනා වූ කුණප කොටාසු සිත් දෙක ගැන හිතලා බැලුවොත් කිසි දෙයක් තිබුණුතුනි පිරිසිදු කියලාවත් නැත්නම් ප්‍රයෝජනයි කියලාවත් ඒ වගේම වටිනවා කියලාවත් අරන් තියාගෙන පුළුවන් කමක් නැහැ හැමදාම මදිනවා දත මේ දත අපි අරන් තියාගන්නවද මලාට පස්සේ නැහැ ඒකත් පිළිතුරු පිළිතුරයි ජලවිච දත මොකද කරන්නේ විචිත් කරන අරන් තියාගන්නේ නැහැ මේ මිනිස් ලෝකේ ඉපදිච්ච මිනිස් ශරීරයේ කිසි වැඩගත් කමක් නැහැ. හැබැයි මිනිස් ලෝකේ වටින. ඒක බුදුහාම දේශනා කළ මොකද්ද? දුර්ලභංච මනුස්සත්තං මනුෂ්‍යාත්ම භාවය දුර්ලභයි කියලා. මිනිස් ශරීරයේ වටිනායි කියලා බුදුහාම දේශනා කරේ නෑ. මිනිස් ජීවිතේ මිනිස් ලෝකේ දෙන්න ලැබෙන වාසනාවක්. ඒ මිනිස් ශරීරය වටින්නේ නැත්තේ අර මම මුලින් ආ කිව්ව ආකාරයට ඒ සාන්තිල පාදාන්තේ දක්වාම සියලු දේවල් අපට ප්‍රයෝජනවත් නැහැ පිළිතුරු සහගත. සැලෙන සතාගේ ශරීරයේ වටිනාකම් තියෙනවා. මිනිස්සුගේ ශරීරයේ වටිනාකම් නැහැ. සැලෙන කොටියගේ දත අරන් තියාගන්න පුළුවන්. ඒක බෙල්ලෙල්ල ගන්න එක ප්‍රයෝජනවත්. හරකගේ ඇටකම් ටික මලාට පස්සේ අලු ටිකක් වශයෙන් දා ගන්නවා, පෝර වශයෙන් ගන්නවා, ගහකොට දාන්න. මිනිස්සුගේ ශරීරය අලුටි ගන්න පුළුවන්. මිනිස්සුගේ දත කරන් තියාගන්න පුළුවන්. කොටියගේ හැම ගන්නවා. යම් යම් ප්‍රයෝජන සඳහා මිනිස්යාගේ හැම ගන්නවද? නැහැ. එහෙමනම් පින්නතන අපි තේරුම් ගන්න මිනිස් ශාරීරික වටිනාකමක් නැහැ. හැබැයි මිනිස් ලෝකේ වටිනවා. මිනිස් ජීවිතේ වටිනවා. ඒකට පින් කරගන්න පුළුවන්, කුසල් කරගන්න පුළුවන්, යමක් අවබෝධ කරගන්න පුළුවන් මිනිස්යාට. සත්පුරුෂ බෑ. මනං සතියේ මනස සම්බන්ධ මනසක් තියෙන අපි තේරුම් ගන්න ඕන මේ මනසින් ප්‍රයෝජන ගන්නට. මනසින් උපරිම ප්‍රයෝජන ලාගත්ත කෙනා තමයි මගේ පොබිත් ලෞතර බුදුහාමුදුරුවෝ. සමාංශේ මනස හරියාකාරව Taman තෝරන්න ගෙනිච්චා. පින්නතනි මනස හරියාකාරව ගෙනිනවා කියන එක ඍජු කරගන්නවා කියන එක හරි අමාරු දෙයක්. දවසක් බුදුහාමුදුරේ පොඩි හාමුදුරන් සී පාරේ වඩින. යනකොට පොඩි හාමුදුරන්ට කියනවා පොඩි නමාර මිනිස්සෙක් වැඩ කරන මොකද මේ කරන්නේ? බුදුහාඳුරු කියනවා ස්වාමීනි තල හදනවා. අර ඇහැට කියලා බලන්නේ මොකටද? ස්වාමීනි තලි කෙලින්ද කියලා බලනවා. එහෙනම් පොඩිනම් මතක තියාගන්න මේ කලේ හදනට වඩා අමාරුයි මේ සිත ඍජු කරගන්නවා කියන සිත දෙලින් කරගන්නවා කියන්නේ. ඒ නිසා සිත මෙන්න කර ගන්න ඕන අපි. සිත මෙන්න කරගත්තොත් තමයි පින්නතුන අපිට යායුතු තැනට යන්න පුළුවන් වෙන්නේ. අපේ ඒකායන මාර්ග නිවන කියන දෙයට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිවනට යන්න මේ අනිත්‍ය කනාත්ම ත්‍රිලක්ෂණ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්නට පස්ස තමයි අපට ධර්මය අවබෝධ වෙන්නේ. මම මෙහෙම කිව්වට, ප්‍රයත්න උහු නැහුවට මේක ලේසි දෙයක් නෙමෙයි. මේ කාරණේ තේරුම් තේරුම් ගන්න සාරා සංකල්ප ලක්ෂ්‍ය උන්වහන්සේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා. ඒක පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා ඇවිල්ලා තමයි අර විදිහට ධර්ම අවබෝධ කරගෙන අපට දේශනා කළේ සංහාය ජායති සෝකෝ සංහාය ජායති භයං සංහාය විපමුක්තස්ස නපි සෝකෝ කුතෝ භයං සංහාය දුරු කරන්නේ කිව්වා සෑම දුකක් බයක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. කවදාසත් පිළිගනු බුදුහාමුදුරු සීතවණේ වාඩ්ලයි නහින්ද උදෑසන. පිටුරේ කනවතර යනකොට අහන ස්වාමීනි මහා වණී සත්තු ඉන්නවා. ඒ වගේම භයංකාර උරගාන සත්ත්වය ඉන්නවා. ඒ වගේම පුංචි මතු මිදිරි ආදී සත්ත්වය ඉන්නවා. සීතලයි. ඔබ වහන්සේට කිසි කරදරයක් වුණේ නැද්ද ඊයේ රාත්‍රියේ මේ මහා වනයේ ඉන්නකොට? ඔබ වහන්සේ බය හිතුනේ නැද්ද? ඒ පාර බුදුහාමුදුර ප්‍රකාශ කරනවා මම තණ්හා උදුරු කරපු කෙනෙක්. නැත්නම් සෝකෝ කුතෝ භයං නැත සෝකයක් බයක් කිසිවක් කියලා. අනවානේ ඉස්සරහට අපට එන්න පුළුවන් නම් කොතරම් වාසනාවක්ද? අය අපිට යන්න බැරිද? පුළුවන්. යායුතු මාර්ගය මොකද්ද? බුදුදහම කියන එක. ඒ නිසා පින්නතුනි අපි පන්තිල් සකින්න ඕන. පන්තිල් හරි ආකාර තේරුම් අරගෙන ජීවත් වුණොත් ඒ අනුසාරයෙන් අපේ වක්තට වැටබදිනවා හා සමාන ජීවිතයට පන්තිල් පොතු කරගත්තොත් මේ ජීවිත සාර්ථක ගමනක් යන්න පුළුවන්. මොකද බුදුහාරු දේශනා කළේ අපිට මේකේ දේ පහසු දේ බුදුහාමුදුරුව අපිට මේ ලේසි දේ කරන්න පින්නතුන් ලේසි දේ හොයලා දෙන්න අච්චර කාලයක් පාරමිතා ධර්මයෙන් සම්පූර්ණ කළා. ඔච්චර කාලයක්ද සාරා සංකල්ප ලක්ෂය. ඒ ගවේෂණය කළ කළ අපිට ලේසිම දේ හොයලා දුන්නා. හිතලා බලන්න පොඩ්ඩක්. ප්‍රාණඝාත කරන්න එපා කියලා කිව්වා. සත්තු මරන්න එපායි කියලා කිව්වේ. සතු මරණයකද ලේසි සතු නොමරණයකද ලේසි හොඳට මට නම් තේරෙන්නේ පින්න තුනේ සතු නොමරණයක ලේසි කියලා අද තියෙන ගවඝාතනයේ ලෝකුරා ලංකා විශාල වශයෙන් කෙරෙනවා මේ ගවයෙක් මරන්න ගවයේ ඝාතනය කරන්න කොයිතරම් මහන්සියක් වෙනවද ඒ ගව ඝාතකයා නැතේ අනුගෝතුවා කොයිතරම් මහන්සියක් වෙනවද අර කවන්නේදී නැවිලා දෙල්ල ලණුව ගැට ගහලා බිම කන්දියක් රවුමක් තියෙනවා උකින් කඳේ දාලා මේ කඳේ ඇදලා මේ හරක බිම දානවා දෙල්ල විතරයි ගොඩට ගෑවෙන්නේ පිටිපස්සේ කියලා. උන් කෑ ගහනවා. මේ කෑ ගහන හරකගේ දෙල්ල හිරේ කළා දෙල්ල කපනවා. හරකක් දඟලනවා මිනිස්සුක් දඟලනවා. මේ සත්තු මරන්නේ. මේ කතාව මරන්නේ. ඒකනේ සතා මරණයකද ලේසි නොමරණයකද ලේසි බුද්ධිමත් ඔබටයි ඒක තීරණය දෙන්න තියෙන්නේ ඔබ බලන්න ඕනේ කල්පනා කරන්න ඕනේ ඒ කල්පනා කරා නම් කියන්න තුනේ කවදාකවත් සතු මරන්නේ අපි මේ තේරුම් ගන්න මම කැමති නෑ මට ගහනවට මම කැමති නෑ මට බනිනවට මම කැමති නෑ මාව මරනවට බුදුහාම දේශනා කරනවා සබ්බේ සසන්තු දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චිනු අත්තානං උපමං කත්තාන හනේන ඝාතේ කියලා තමන් උපමා කරගන්න මම යම් දෙයකට අකමැතිද අකමැතිද ඒ වගේ තමයි ලෝකේ හැම කෙනෙක්ම ඒ අකමැති දේ කරන්න එපා ඒ වගේම මේ පස්පව් කියලිව අපායේ දොරටු ජීවන් නිදෙන්න ඕන ලොකු කුඩා හැම කෙනෙක්ම මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්තා නම් මේ ලංකාව පුංචි රට කොයිතරම් ලස්සනද මලින් බර ලංකාවක් වගේම කුසලයෙන් බර ජීවිත අපිට ගොඩනගා ගන්න පුළුවන් ඒ වගේම අන්සතු දේවල් ගන්න හොඳ නැහැ හොරකම් කරන්න හොඳ නැහැ හොරකම් කිරීම පින්නතුනි කාටත් හොරා කරන්න පුළුවන් නමුත් Tamange හදවතට හොරා කරන්න බැහැ පොඩි දෙයක් ගත්තත් මහ විශාල දෙයක් ගත්තත් හොරකම හොරකමවත් රෝහලක සේවය කරන කෙනෙක් රෝහලින් විහෙත් පෙත්තක් ගෙනාවොත් සිද්ධතුන්ගේ තමයි ලෝකෙ ලොකු හොරකම්. ඒ කොහොමද? සමාජයට සත පහක් වටන විහෙත් පෙත්ත වෙන්න පුළුවන්. මේ විහෙත් පෙත්ත අයිතිකාරයෝ කොච්චරද ලංකාවේ දෙකෝටියක් එක්කෝට 50 ලක්ෂයක් නැත්නම් කොච්චර ඉන්නවද? ඒ සියලු දෙනාගේම අයිතියක් තියෙන විහෙත් පෙත්තට. එමනම් මේ ඔක්කොටම කරන හොරකම තමයි ඒ දීච්චක් කරකම් කරනවා කියන්නේ. ඔකමනක් නෙමේ පින්නතුනි අපි තේරුම් ගන්නට තවත් අනන්තවත් මිනිසුන් වංචා සාවච්චිත් තියෙනවා. අනුන්ගේ කඩා වඩාගෙන පොරෙන් ජීවත් වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේකේ භයංකාරකම සිතුවත් පින්නතුනි කවදාකවත් අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නෑ. කරන කලට පව මිහිරිය මේසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ නීදාගම ආමුදුරවන්ට බුදුබණ මතක් වුණා මාන්ත දේශනා කරනවා නැත්නම් ප්‍රකාශ කරන කවියක සඳහන් කරනවා මේ බුදුබණ පව කරන්ට එපා කියලා පව කරනකොට බොහොම සන්තෝෂෙන් සතුටින් එක්කෝ කරන්නේ නමුත් ඒකේ ඵල විපාක නිමිති තමයි Tamanta තේරෙන්නේ මම කොයිතරම් අපරාධද කළා කියන්නේ මේ අමාරු තමයි මේ භයංකාරකම තේරුම් අරගෙන ජීවිතේ කරන්න මොකද අනුගිදී ගන්න එපා. තුන්වෙනි ශික්ෂාපදේ සාමී සුමිච්ඡාචාර. සාමී වරද වැහැරෙන්න එපා කියන්නේ. සාම කියන්නේ කුමක්ද සනත්ත කියන එක. වැරදි දෙයක කැමති වෙන්න හොඳ නෑ. මේ අස්සන් ආපාදී ඉන්ද්‍රිය ලැබුණ මොකටද අපට? හොඳ දේ දකින්න, හොඳ දේ කතා කරන්න, හොඳ දේ අහන්න. මේ හොඳ දේට යොමු වුණාම පින්නතුනේ නරක දෙයින් අයින් වුණාම අපායේ දුරුතු වෙසීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම ලේසි දෙයක් කරන්නේ Tamanට යමක් නිගමස් අවස්ථාවක් අවශ්‍ය වුණොත් එතනදී දෙලිප තියාගෙන ඉන්න. බුදුමල් විද්‍යාවේ අපි දන්නේ ඒකයි. ගහමුල වාඩිලා උන්වහන්සේ දෙලිප තියාගත්තා. සිතුව කල්පනා කළා මොකද්ද? Tamanගේ මහින් ගමන් කරන උස්ම ගැන. අපි හිතුවේ අපි හිතන්නේ නෑ උගේ. නමුත් අපි ජීවත් වෙන්නේ ප්‍රතික නිසා. ඒක නතර වෙච්ච බාර තමයි නර්මයි කියලා කියන්නේ. එනිසා නිස්සබ්දව සිටින්න දෙලස පියාගෙන ඉන්න පුළුවන් තරම් අහිංසක ජීවිතයක් ගත කරන්න මේ අස්කන් ආසාදී ඉන්ද්‍රියවල විවේකයක් දෙන්න අපි නිතරම සූදානම් වෙන්න ඕනේ. එහෙම සූදානම් වුණොත් පින්නතුනි අපේ මේ ශරීරේ නැත්නම් අපේ ජීවිතයේ ආයුෂ වර්ධනය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් හිතලා බලන්න වාහනයක එන්ජින් වැඩ කරනකොට වැඩ කරන ඉක්මනට ඉක්මන ක්‍රියාකාරීත්ව වෙනකොට ඒක ඉක්මනට කියනවා. සුදී මනස මේ මේ දෙනික මේ කන නිතර නිතර වැඩ කරන්න ගියාට පස්සේ බලමු හෘද වස්තුව මොන ඉක්මනින් වැඩ කරන කෙනා ප්‍රතිමාන්තිකාරී කියලා කියනවා. ඒක අඩු කරන්න ඕන. බුදුහාමුදුරන් මේක දෙහිතක් දුන්නා. මොකද්ද? සැලේට ගිහිල්ලා හුස්ම දෙක අරගෙන තියාගෙන හිටියා. මේක පහක් කරා. දීර්ඝායස ලබන්න පුළුවන් එක්තරා පැත්තක් ඒක. පුංචි දරුවන්ට මේක පොඩි කාලේ උගන්වනවා නම් උදේ පාන්දර නැතිකම පොඩ්ඩක් ආනාපාන භාවනාව කරන්න. ඒ ළමයාගේ ජීවිතය ආරම්භයේ දවසේ ආරම්භයේ කොතන පාර්ථකද? නිදාගන්න ඉස්සෙල්ලා ටිකක් ඒකට හුරු කරවනවා නම් ඊතර දෙමව්පිය හා එකතු වෙලා කටයුතු කරනවා නම් ඒ ළමයාගේ ඊළඟ රාත්‍රී කාලේ කොයිතරම් සහනදායකද අධ්‍යාපන පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් දෙපැත්තෙන් ළමයා පෝෂණය වෙන තැනදී ඒ වගේම ආයුෂ වැඩි වෙනවා ශක්තිය වැඩි වෙනවා මේ හැම දෙයකම ශක්තිමත් භාවය වර්ධනය දකින්න පුළුවන් ඒ භාවනා පැත්තේ යොමු වෙන එනිසා මේ අපේ දෙනිත අපේ ඇස මේ වැරදි පැත්තට යොමු කරන්න හොඳ නැහැ ඒ වගේම කන කියන එක වැරදි වල අහන්න හොඳ නැහැ. කටින් වැරදි වචන පිට කරන්න හොඳ නැහැ. මේ අස්කන් ආපාදී ඉන්ද්‍රිය සියල්ලකම පිළි සංවර කරගත්තනම් කාමී වරදවලට දෙන්නේ නැති. එයින් අපාය දුරට කොහොමද දාන්න පුළුවන්? හතරෙනි ශික්ෂා පදේ තමයි මුසාවාද. බුරු කියන්ට පාසු. මේ පුංචි කතාවක් අපිට තියෙන්නේ. පළවෙනි බැලුවොත් අංග හතරමාරක් ඇති. කටේ ඉන්නට ඇරියෙත් මේ මඟල් දෙකක් අරින්න පුළුවන්. ඒක වඩා බෑ. ඒක වඩා කට ඇරියෙත් මොකද සිද්ධ වෙන්නේ? මේ හක්ක පණිනයි කියලා කියනවා. ඒතර ඒකින් සිද්ධ වෙන්නේ මොකක්ද තමයි අපරණ. සමන්ද අනර්ථය. මේ කුංචි කටෙන් පිට කරන වචනය අතුල් කරන දෙයක් Tamanටත් අනුන්ටත් යහපත පිණිස පවතින තෝ. එන්නතනේ මේ කටෙන් අපි නරක දෙයක් වහ ටිකක් සුරාව ටිකක් මේකට ඇතුළු කළොත් එහෙම කාටද පාපේ කාටද අවැඩ කාටද විනාශේ Taman තමයි විනාශේ මමයේ පමණ මේ ශරීරය එකපාරට බිම දවන්න පුළුවන් තපන්න පුළුවන් අර කුංචි දෙයක් කටි වර්ගයක් අතුරු කරොත් ඒ වගේම මේ කටි පිටකර වැරදි වචනයක් ඒකෙන් පින්නතුන් මුළු ලෝකයක් විනාශ කරන්න පුළුවන් ලෝකයක්ම විනාශන පත්‍රපත් කරන්න පුළුවන්. එන්නතුනි ඇමරිකාවේ රොනල්ඩ් රේගන් මහත්මයා උදේට යාසි අමතන ගුවන්විදුලි. ඒක ඉස්සෙල්ලා විනාඩි 5කට ඉස්සෙල්ලා වූ කණියුම කාමරයකට වෙලා ඒ කතාව පුහුණු වෙනවා. මේ කතාව පුහුණු වෙනකොට දැන් හිතේ විතරයි මේක දන්නේ කියලා. නමුත් රුසියාවේ රටක ඉඳලා මේ අතුරු කියන දෙය මේ කතා කරන දෙය ලෝකෙට ප්‍රචාරය වෙන්න ඉස්සලා ඒගොල්ලෝ ගන්න. ඒගොල්ලෝ ගන්න. එදා උදේ පාන්දර කතාවට ඉස්සලා මේතුමා ඇමරිකාවේ රොනල්ඩ් රේගන් මහත්මයා කියනවා ලෝකේ මම විනාශ කරනවා කියලා. මේ වචන භයංකාරයි. ඒ භයංකාරකම නිසා රුසියාවෙන් දුරකථන උතුමන් දීලා අහනවා ඔබ මෙහි ප්‍රකාශයක් කළා ඔබ මේ ඇත්තද බොරුවද කියන්නේ. එයාට ඊට පස්සේ තමයි තේරුණේ වචනේ භයානකාරකම. ඒ වචනේ පිට ගියා නම් වෙනත් පැත්තකට පෙරලිලා මහා සරණක්පත් අයිතිනවා. ඒ නිසා ඔව් ඊළඟ විනාඩි පහේදී කතා ප්‍රචාරය කරන කියනවා මේ වචනය මගින් ප්‍රකාශ වුණා මුළු ලෝකෙම සමාවෙන්න කියලා. බලන්න පින්නතුනි මේ වචනේ භයානකාරකම. අපේ බුදුහාමුදුරුවෝ ලෝක දේශනා කරපු වචන කොයිතරම් වටිනවද? උන්වහන්සේ අවුරුදු 45ක් දේශනා කළ 84000 ධර්මයක් සම්මේ. මේ දේශනා කරපු ධර්මයේ තියෙන තුනේ එක වචනයක්වත් වෙනස් කරන්නට ඔබටවත් මතවත් වෙන්නේ. මේක හොඳ නැහැ කියලා මේක සමාජයට ගැලපෙන්නේ නැහැ කියලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඉදාටත් අදටත් ඉදිරියටත් තුන් කාලයට ගැලපෙන ධර්මයක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒ බුදුහාමුදුරු ධර්මයේ හරියට පිළිපදින්න ඕන. ඒ පිළිපදිනුට මේ සිල්පද රකින්න ඕනේ. පස්වන ශික්ෂාපදේ තමයි සුරාපානය කියන එක. අද සමාජයේ පින්නතුන් සුරාපානයේ බොහෝම ඉහළ තැනට මුල් තැනට ඇවිල්ලා තියෙනවා. කනකාටේ කියන්නේ පන්සලේම පින්කමක් වුණාම ඒක පිටිපස්ස ඉඳගෙන මිනිසුන් වල කරන්නේ උදාතුලුල්ලා තියෙනවා. මලගෙදර, ගානගෙදර, පිරිගෙදර මේ හැමතැනම මුල් තැනට සුරාපෑවිලා තියෙනවා. සුරාව නැත්තම් වෙනතුනි එතනින් කටේ පහරට කෙරෙන්නේ නැහැ කියන මතය තමයි වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන පරාභව සූත්‍රයේදී ඉතිදුත්තෝ සුරාදුත්තෝ අක්ඛදුත්තෝ චයෝ නරෝ ලද්දං ලද්දං විනාශේති සම්පරා භවතෝ මුඛං කියලා. යම්කිසි කෙනෙක් මේ ශ්‍රී දූර්තේ වෙනවනම් සුරා දූර්තේ වෙනවනම් සූදු ලොල්ලිච්ච කෙනෙක් වෙනවනම් එයාගේ ජීවිතේ අපාය දොරටුවක් සිහිනේ දොරටුවක් හැටියට තමයි බුදුහාමුදුරන් දෙන වදාළේ. ඒ නිසා පින්නතුන අපි මේ සුරාව කියන එක භයානකාරකම කියන එක තේරුම් අරගෙන සුරාවෙන් මිදෙන්න ඕන. සුරාවෙන් අයින් වෙන්න ඕන. අද සමාජයේ සියලු ප්‍රශ්නවල මුල වෙලා තියෙන්නේ සුරාව කියන එක අපි දකින්නේ. ජීවිතේ රණ්ඩුවක් සිද්ධ වෙනවා නම් දොර මුල්ලින් අර කෝතල hina වෙනවා. ඒ වගේම පාරක තේරෙකොට අපි දකිනවා මිනිස්සු කාණුල වැටලා ඉන්නේ. මෙවැනි සත්‍යයක් උදා වුණේ ඇයි බුදුබන්ට පට පටහැනි වීම නිසා. ඒ නිසා මිනිස්සු බුදුදහම තේරුම් ගන්න ඕන. බෞද්ධය කියලා කියන බුද්ධිමතයි ඒ බුද්ධිමත් වෙන අවබෝධාත්මකව ධර්මයට එකතු වුණා නම් කොයිතරම් සම්සිද්ධ සුදා කරගන්න පුළුවන්ද? කොයිතරම් සිතක් සුදා කරගන්න පුළුවන්ද? ඒ නිසා පින්නතුනි ආර්ථික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඒ වගේම සමාජික වශයෙන් ඔබට ඉදිරියට යන්න අවශ්‍ය නම් පස්වරින් පරි ජීවිතය ගත කරන්න. ඒ වගේම නිති සිල් වශයෙන් තමයි ජීවිතේ රැකක් වශයෙන් මේකතු කරගන්න. රැක බඳින්නේ මොකටද වත්තට? පිටස්තර සත්‍යයල මේ වත්තේ තියෙන පළමෝග නාස්ති කරයි කියලා බයද. ඒක ආරක්ෂාවක් අපේ යන්නේ. මේ මනස ජීවිතේ නැමැති ලස්සන මල්වත් සිටිනා වූ ලස්සන පළභෝග නැතිගෙන් නැති විනාශ වෙන්නේ නැතුව රැකෙන්න ආරක්ෂා වෙන්න තමයි පින්වතුනි මේ ආගමනෙන් ධර්මයේ නැමැති සංසිඳෙන්ට වැටමලින්නේ ඒක බඳගත්තු පින්වතුනි කොයිතරම් ලස්සන ජීවිත ඔබට ගත කරන්න පුළුවන්ද කියන එක Tamanටම අත්දකින්න දකින්න පුළුවන් ඒ දකින්න අතරත සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕනේ දන්සිල් භාවනා කියන සුන්තින් කිරීමෙන් කුසල් වර්ධනය කරගන්න ඕන. දානීය කියන්නේ මොකද්ද? දීම කියන එකයි. සංහාව දුරු කරන්ට නිලින් වශයෙන් කර යුතු වන්නේ නම් දීම කියන එක. ඒ වගේම සීලේ සංවර භාවයේ තීන්තෝන මම මුලින් මතක් කළා වගේ අසකන නාසය දිව ශරීරේ. කය වචන සිත යන තුන්වර සංවර වෙන්න ඕන. මේවා සංවර වුණාම තමයි එයා යහපත් කෙනෙක් කියලා දකින්නේ. කරන බුදුහාමුදුරු කාර්ය වඩිනකොට උන්වහන්සේ සංවරකම ඒ වගේම උන්වහන්සේගේ පිළියව ආකල්ප දිනෙත් මේ ඔක්කොම සංවරයි. කය වචන සිතන තුන්දරම සංවර කෙනා ලෝකේ පළවෙනි කෙනා බුදුහාමුදුරුවෝ. ඒ දර්ශනය අපිට සාන්තයි. අපේ දිනතර පියන් කරයි. එහෙමනම් පින්තුන අපි මේ තුන්දරට සංවර කරගත්තොත් අපට කොයි තරම් මේ ස්වාදරි කරයිද? සමාජික අපි උමනාය වෙයිද? එනිසා ධම්සින් භාවනා කියන තුන් තුන් ක්‍රියාවත කරන්ත. ඒ සඳහා කය වචන සිතෙන් සුන්දර විහිත මහන්සි වල දැහැමි දේවල් කරන්ත. ඒ වගේම මෞඛ්‍ය දූදරු සම්මතතාව අපි කතා කළ යුතුමයි. අද පිළිතුරු සමාජයේ ගොඩාක් දුර මහලු මඩම තමයි බීවිගෙන යන්නේ. අම්මව තාත්තව මහලු මඩම අයින් කරන්නේ දුවා දරුවන් සහ සීනි යමුනේ ඇයි? ඥාගම දහම මනුස්සයෙකු නැති නිසා. හොඳ දේ නොදන්නා නිසා අවබෝධයක් නැති නිසා සින්නතුනි අම්මා කියලා කියන්නේ දරුවෙකු දසමාසයක් කුසේ තියාගෙන ඉන්න කෙනෙක්. ඒ බර කාටවත් උගලන්ට බෑ. අම්මා කෙනෙක්ම තමයි ඒක දාන්නේ. අම්මාට වඩා මෑණි මේක වටිනාන්නේ. ඒ සිද්ධිය දාන්නේ. ඥානිය කියලා කියන්නේ පින් දරුවාට ආදරේ, ලෙන්ගතුකම, හිතවත්කම, දයාව, උපේක්ෂම ඔක්කොම සතර ධර්ම වීරණයන් කියන කෙනා. ලෝකේ අම්මලා වෙන්න පුළුවන් නෝතන. නමුත් ඥානිවරු වෙන්න බෑ. ඥානිය කෙනෙක් වුණාම පින්නතුනි ඒ දරුවට මේ පිළිකල කොහොමද? අම්මලා තමයි කුණුකෝඩි දරුවලා යන්නේ. ඥානියරු වෙන්න නෑ. එයා වාතකාරගුණ දී පිළිකල කොහොමද? මල මුත්‍රා අතකර සුද්ධ පවිත්‍ර කළා. නලවන්නේ කොහොමද මගේ පුතා රජෙක් වෙන්න ඕන කියලා. මම කුසේ ඉන්න කාලේ පන්සලට ගිහිල්ලා පිරිච්චියව ගන්නවා. ඇයි? කුසේ නුදුතු දරුවාට තෙරුවන් සරණයි කියලා. මේ ආශිර්වාද අම්මා දෙන්නේ කින්නතුනි පුදුම කරුණාවකින් යුක්තව. මව් දරුවා බිහි කරන කිත්තු වෙනකොට ඒ කාලය තුලදී පුදුමාගම දහමට සම්බන්ධතාවයක් තියෙනවා. මේ සම්මතතාවය ඇති කරගෙන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රටට දැයට අවශ්‍ය කරන යහපත් දරුවෙක් මෙලොවට බිහි වේවා කියලා උදාර සතුටුයි. ඒ විදිහට මෙලොවට බිහි කරන දරුවෝ ඉන්නකොටි කවල තෝල පෝෂණය කරලා ඇඟිලි එල්ලගෙන ඇවිද්දවල උතුම් කටයුතු කරන අම්මා කියලා කෙනා. ඒ වගේම තනක් නොතනක් මේ අම්මා දරුවාගේ අධ්‍යාපනයේ දිනු උන්නති වෙනින් ක්‍රියා කරනවා. දවසක් පින්තුම වාක්‍ය කියනකොට මම අහගෙන ඉතම පිටිපස්සෙ ඉතිවාර ලැබිය අම්මා කෙනෙකුයි පෙර පාසල් ගිහින් දරුවා මේ දරුවගෙන් අහනවා අම්මා පුතේ අද මොනවද ඉගෙනුවේ මේ පුතා කියනවා අයන්නේ ඉගෙනුවා ඒක ගෙදර වැඩ මොනවද දුන්නේ අයන්නේ වචන 10ක් ලියාගෙන ඉන්න සතු 10 දෙනෙක් නම් ලියාගෙන ඉන්නේ කියලා මේ ගුරුතුමී කියලා කියනවා මේ අම්ම ගෙදර එනකම් බලාගෙන හිටියේ බස් එකේදීම කියවන මේ දරුවට අයන්නින් පත්තු වෙනවා. බලන්න පින්නතුනි, ඒ අම්මට තනක් නොතනක් නැහැ. මේ දරුවගේ ජීවනය, දරුවගේ උන්නතිය, දරුවගේ අධ්‍යාපනය ඒකත් තමයි මෙයාම කල්පනා කළේ. ඒ විදිහට තමයි පිළිතුරේ ලෝකේ දරුවෝ හදද දරුවන්ට ආදරය කියන මෑණිවරු ක්‍රියා කරන්නේ. ඒ නිසා අපි මෑණියන්ගෙන් දීපු පිළිවෙල සත්‍ය අපේ ශරීරයේ දුහුනොයි කියලා මතක තියාගන්න ඒ මතක තියාගෙන ඒ දෙමව්පියන්ට වයසට ගියාම නැත්නම් පුළුවන් ආකාරයෙන් පුළුවන් කාලයේදී සැලකීමක් භාවයේ සැලකන්න පුරුදු වෙන්න ඕන. තාත්තකයන් නිකම්ම නෙමෙයි පින්න තුන් හවුහරන පිළිතරන රැකවරණය දෙන කෙනා. ඕන රැයක ඕන අමාරු නොමාරුකම් තිබිච්ච වෙලාවක දරුවාගේ දියුණුව වෙනුවෙන් යම් දෙයක් අවශ්‍යද ඒක නොපිළිවෙල ඉටු කරන කෙනා රහත්තා. මේ අම්මලගේ තාත්තල කිසි සුදුනි නිකම්ම නෙමෙයි, හැමරලෙට නිකම්ම නෙමෙයි. අපි වෙනුවෙන් කැප වෙලා, අපි වෙනුවෙන් ක්‍රියා කළා, අපි වෙනුවෙන් කටයුතු කළා. ඒ නිසා ඒ උදාරත අම්මල තාත්තල රැකගන්න ඔබ අප හැම කෙනෙකු තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ තමන්ගේ නෑනියන් සැලකුවා. නෑනියෝ තම බුදු වෙනකොට නෑනියෝ හිටි දෙවියෝ. උන්වහන්සේ බණ කියවගෙන ඉන්නා. අම්මා වෙනුයි. ඒ වගේම හදුමවයි දදුමවයි දෙදෙනෙක් හිටියා. හදුමව පන්සලට ආවම බුදුහාරු බලන්ට ආම්දුන් රණකල කියනවලු මේ මගේ නෑනියෝ මාව බලන්ට. හඳුන ගන්න කතා කරන්න කියලා. අපේ ගෙදර නෑදෑ කෙනෙක් ආවම අපි කොයිතරම් උදාමනවද සතුට වෙනවද? බුදුහාමුදුරු තමන්ගේ හදුමව ආවට පස්සේ තමන්ව පෝෂණය කරපු ඥානීය පන්සලට ආවම සාමුදු බඳ ගහලා කියනවා මේ මගේ නෑනේ ඇවිල්ලා කියලා. මේක මොකක්ද අපිට කියන්නේ? තමන්ගේ අම්මා කියන කෙනා බොහොම ගරුත්වයෙන් සැලකන්න කියන්නේ. තාත්තා අසනීප වෙච්ච වෙලාවේ බුදුහාමුදුරුවෝ සමග රහතන් වහන්සේලායි ශ්‍රාවක පිරිස ගිහිල්ලා එන්නතුනි තාත්තවෙන් රසගත ප්‍රත්‍යක්ෂය කළා කියලා මගේ තාත්තා සුවපත් වේවා කියලා. සුද්ධෝදන රජුන්ගේ අපට රසගත සත්‍යයක් කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. එහෙනම් බුදුහාමුදුරුවොත් අම්මා තාත්තට සැලකුවා නම් ඔබ අප කොහොමද කරන්න ඕනේ? මේක තේරුම් ගන්න ඕන. බුදුබණේ සඳහන් වෙලා තියෙනවා මාතා පිතු උපස්ථාන මංගල සූත්‍ර සඳහන් කරලා මෞපියන්ට උපස්ථාන කරන්න කියලා. මෞපියන්ට උපස්ථාන කරන්න, මෞපියන්ට සලකන්න, සංඝාර කරන්න කියලා. එන්න තුමේ අම්මගේ තාත්තේ ගුණ කදම් බෙදන්න නිසා. ලෝකේ බුදුහාමුදුරතරන් අම්මටයි තාත්තට තනක් දුන්න කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. හොඳ නම්බුවක් උපාධියක් ගරුත්වයක් ගුරුත්වයක් දීලා තියෙන බුදුහාමුදුරුවෝ. මොකද්ද? බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා. මුගේ අම්මයි තාත්තයි දෙපළ මහා ගස්නේ හා සමානයි කියලා. එන්නතුනි ලෝකේ ಭಾರತೀಯ ඉන්දියාවේ තිබුණ මතයක් ලෝකේ නැන්නේ මහා බ්‍රහ්මණය කියලා. මේ ಭಾರತೀಯ සංකල්පයේට බුදුහාඳුරු ගෙනාවු ප්‍රතිඋත්තරේ තමයි මහා බ්‍රහ්මයා ඉන්නවා කවුද? මේ අම්මයි තාත්තයි දෙපළ. ඒ නිසා පින්නතුනි අපේ අම්මයි තාත්තයි අපිට වටිනා විදිහට අපි අපි වටිනාගේ සලකන්තෝ අපිට යහපත අනාගත අභිවෘද්ධි සියල්ලක්ම තේරුම් කළ දුන්නයි කියලා මතක තියාගන්න. බලන්න දුතුගම්මින් රජුරෝටත් ජාතක කොයිතරම් ආදර පිළිච්ච කෙනෙක්ද. මේ තාත්තට පත්තුනි කවුරු නිසාද? අම්මා නිසා. අම්මා තමන්ගේ පුතාව සතෙමි ಜಾති වෙනුවෙන් ආගම වෙනුවෙන් කටයුතු කෙරෙනවා. පුංචි කාලේ දුක්ඛින් රජුගේ පින්තුනි බුදුරජාණන් කුමාරයා සිත කුමාරයන් දෙන්න එකතු කරලා මහා සංඝරත්නයේ වඩම්වල දානයක් දීලා අවසානයේදී ගද්දුල් කෙරුවා. ගද්දුල් කෙරුවා. පළවෙනිද කරුවා පින්තුනි කොහොමද උඹලා දෙන්න කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මහා සංඝරත්නයේ ධර්මදී කන්නේ නැහැ මොකක්වත් කියන එක අනිබ්බද්ධිය කියලා කිව්වා. තුන්වෙනි කියනවා සතුරු ආත්ම වලට යන්න එපා නැත්නම් දෙවලුකින් යුද්ධ කරන්න යන්න එපා කියලා. මේකට නම් කමත දැක්වේ නැහැ. කොහොම නමුත් පින්නතුනි මේ අම්මා මේ දරුවෝ පෝෂණය කළා හදලවල හැදගස්සලා රටදේ ආගම සුරකින්න ඒ දරුවෝ ඉදිරියට ගෙනාවා. මේ අම්මා මේ ජාතියට මේ රත්න ආගමට ආදරය කළා. ඒ වගේම දරුවට ආදරය කළා, දරුවෝ පෝෂණය කළා, දරුවෝ රැකගන්න. එන්නතුනි යුද්ධ කරනකොට තනින් තන බලකොටු ගන්නවා. බලකොටු 24ක් තිබිලා තියෙනවා. 23 වෙනි බලකොටුවේ විහාර මාදේ විහිතිය. 24 වෙනි බලකොටුවේ තමයි දුක්ඛම් රජු කියන්නේ. විසුතුමි බලසතුයි ඇයි යාරමාදේවි හිටියේ සරසතෝ අර ඔක්කොම කඩාගෙන කඩාගෙන ඉඳලා එනකොට මම මෙතන ඉන්නවා මාව නැති මම ඉන්න කමගේ දරුවෝ ජීවිතේ තියෙන දෙන්නේ නැහැ. මාව නැති කරගෙන ගියාට කමක් නැහැ කියන හැඟීමයි එතන තුල තිබෙන්නේ. ඒතරම් දරුවට ආදරේ. දරුවට වගේම රත්ත ජාති ලොකුටම ආදරේ. මේ හැඟීම මම මවුරු තුල කියලා කියනවා. ඒ නිසා අම්මා කියන කෙනා දරුවන්ට ආදරේ. අම්මා ඒ නිසා තමයි දරුවා ලේකිරි කළ පොවන්නේ. අද සමාජයේ දිහා බැලුවොත් ඉන්නතුනි මේ ඔක්කොම මතක කරලා දාලා දරුවෝ දෙමෝපියන්ව කොන් කරලා තියෙනවා. දරුවෝ දෙමෝපියන්ව අයින් කරලා තියෙනවා. සහගන අපරාධය. මහා අපරාධය. හැබැයි දකින්න මලජවල වලට ගියාම අම්මට සැලකුවේ නැහැ. තාත්තට සැලකුවේ නැහැ. අවසාන කුසුම් හෙළුවට පස්සේ නරුණාට පස්සේ කොහොමද ලකුවර තොරන් ගහන මාතුපාදන් නමං කිය. හේතුපාදන් නමං කියලා මේ විදිහට මව්පියන්ට වන්දනා කරන සූදානම් වෙන්න එපා දරුවෝ දෙමව්පිය මනාට පස්සේ. ඉන්නකන් කලකන්ත. බුදුහාමුදුරු දේශනා කළේ. දෙමව්පියන් කලකන්ත කියලා. බුදු සවුනම් බුද්ධ ශ්‍රාවකයෝ නම් අපි ධර්මයේ තේරුම් ගන්න ඕන. ධර්මයේ තේරුම් ගන්නකොට අන්න මව්පියන් ගුණ කදන්නේ ඒ වගේ බුද්ධ ධර්ම සංයම් පිළිබඳව ගුණ කඩන්නේ මේ සියල්ලක්ම අපට හොඳට මතක් තියෙනවා. බුදුහාමුදුරගේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රය. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පින්නතුනි අයි වෙනස් කරන්න පුළුවන් జగතේ ප්‍රමුඛ ලෝකේ නැහැ. අද විද්‍යාව දිනුනේ කියලා කියනවා. මේ දිනුනේ විද්‍යාව සමග පසුනන පුළුවන් එකම දහම බුදුදහමයි. එයාත් අපි හැම කෙනෙක්ම දකිනවා බුදුවාහිනී ලෝකේ රූපවාහිනිය පාවිච්චි කරන කවුද? මුලින්ම බුදුහාමුදුරුවෝ. රිමෝට් එක කියලා එකක් තියෙනවා. මේක පාවිච්චි කරන කවුද? බුදුහාමුදුරුවෝ. ඒ වගේම පින්නතුනි ගුවන් විදුලිය ඒ වගේම දුරකථන යමතුම් මේ සියල්ලක්ම පින්නතුන් පාවිච්චි කරන බුදුහාමුදුරුවෝ. උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන්. ආලෝක යක්ෂයාගේ විමානට ගිහින් දොර ඇරී කොහොමද? කැපක තිබුණාද? නෑ. පින්නතුනි එදා උන්වහන්සේ අපේලෙමත් පිළිතුරු. ඒ වගේම නන්ද කුමාරයා දිවිලෝකෙක කමියා යන ගමන් පින්නතුනි කිසි සනාවක් එනවා. චිත්‍රපටයක් වෙන්නේ. ඒ යහපත් පැත්තට යොමු කරන්න. ඒ වගේම දුර ඉන්න අයට කතා කරන්න පුළුවන්. දුර ඇතුළ අදහස් සෝමාරු කරගන්න පුළුවන් භාවයේ බුදුහමතු ප්‍රතිපදිත. මේ දෙකේ කල්පනා කරගෙන යනකොට බුදුහාමර තරම් ලෝකයේ ශ්‍රේෂ්ඨ සාස්ත්‍රෝරේ විද්‍යාඥයෙක් තවත් නැහැ. එහෙනම් තේරුම් යනකොට අපිට යන්නේ සිද්ධ වෙන්නේ කොහාටද බුදුබණ සඳහා. අන්න බුදුබණ සඳහා යනකොට උදේ බමුණට කියපු කතන්දරේ අපිට තේරුම් වෙනවා. උදේ බමුණට මොකද්ද කිව්වේ? නැවත නැවතත් මෞකසට එන්න එපා කියන එක. නැවත නැවතත් අපි සංසාරේ ඉපදීපෙදී මේ යන ගමනේ දුක්ඛිත භාවය තියෙන්නේ. මේ දුක්ඛිත භාවයෙන් නිතර වෙන්න සපවත් ජීවිතේ එකතු වෙන්න තමයි ඔබ අප හැමෝටම ක්‍රියා කරන්න ඕනේ කියලා උදේ බමුණ ආශ්‍රී බුදුන් වහන්සේ හඳන වදාළේ. එනතුනි එදා උදේ බමුණට කියපු කතාවේ සඳහන් වෙලා තියෙන්නේ නැවත නැවතත් මෞගුපට එනවා කියලා. පුනක් පුනක් වස්සති දේවරාජ නැවත නැවතත් වැස්ස වහිනවා. ඒ වගේම ගොවියෝ එක්ක සංකාර කරන්න ඒකේ ආණු. ඒ වගේම රට දහණය ලැබෙනවා යාචකේ ඉල්ලනවා දානපතිය දෙනවා. දානපතිය දන් දීලා සතුටටපත් වෙනවා සුගතිගාමී වෙනවා. ඒ වගේම වස්සා වහු පැටියක් ඉල්ලනවා මව කිරි දෙනවා. ඒ වගේ නැවතවත් කිරි දීමින් ඒ දරුවා පෝෂණය කරන සතා පෝෂණය කරනවා ඒ වගේම තමයි පින්නතුන් නෝඩේ නැවත නැවතත් සංසාරයේ දිගින් දිගට යනවා. මේ සංසාර ගමන අතර කරන්න තමයි ඔබ අපසම කෙනෙක් සූදානම් වන්නේ. මේ ගමන් අතර කරන්න තමයි බුදුහාමුදුරුවෝ සාරා සංකල්ප ලක්ෂ්‍ය තේරුම් කරලා ධර්මයේ තේරුම් අරගෙන අපට මේ ජී පහසු දේශනා කළේ. එනම් මිසක් කියලා මම කියු කරන අනුව එහෙම කෙනෙක් තේරුම් ගන්න ඕන අපි සංසාර ගමනක් කියන්නේ. ඒ ගමනේ නවාතම්පල මිනිස් ලෝකේ මේ මිනිස් ලෝකයේදී පොදු මනසක් අපිට තියෙන බුද්ධියක් තියෙනවා මේ මානසික බුද්ධි අපි මේක දේ තෝරගන්න ඕනේ මේක දේ තමයි බුදුහාරු දේශනා කළේ නොකරන්න කරන්න එපා කියලා. හොඳ දේ කරන්න නරක දේ නොකරන්න කියලා. මොනවද සංසින් සුරකින්ද කියලා. සත්තුනරීම අනුමේ කඩාවඩා ගැනීම, ආමේ වරදවා කිරීම, බොරු කීම, තුරාපානී මේ ශික්ෂාපද පින්නතේ කරනවා කියන අමාරුද? පව් කරනවා කියන එක හොඳට මතක තියාගන්න අමාරු දෙයක්. මේ අමාරු දේ අයින් කළ දාලා පහසු දේ කර ගැනීම තමයි ඔබ අපතල යුතුවන්නේ. ඒ පහසු දේ කරන්ට බුදුහාමුදුරුවෝ ධර්මයේ අපට හොඳට පිහිට. හොඳ පිහිට. හොඳ මාර්ගය. බුදුහාර දේශනා කළ පස්තක මහණුන් පස්තක මහණුන්ට මොකද වශයෙන් සම්මා දිට්ඨිය කියන්නේ. හරි දැක්ම ඇති කරගන්න. නිවැරදි දැක්ම ඇති කරගන්න. නිවැරදි මාවත හොයාගන්න කියලා. එහෙමනම් පිළිදෙනා පස්වක මහණ නිවැරදි මාවත තෝරගත්තා. සම්මා දිට්ඨිය කියන වචනේ ඒකත්තරපත් වුණා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත් ආර්ය සංග මාර්ගය තුළ සම්මා දිට්ඨිය දිරවසින් තුනේ. ඒ අවබෝධ කරගෙන ධර්ම ලබාගෙන නිවන් සාක්ෂාත් කරගත්තා. මේ නිවන් එකතු වෙච්ච පිරිස එදා පස් වෙනා ඊට පස්සේ පින්නතුනි තුන් මාසයක් වුණ යනකොට අවුරුද්දක් යනකොට නිසිදාහක් රහතන් වහන්සේලා මේ බුදුහාමුදුරන්ගේ වටේ සිටිනවා. තාප්පව බලන් යනකොට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් හිටු ගෝලයේ හිටිට නිසිදාහක් රහතන් වහන්සේලා පිරිවරාගෙනයි බුදුහාමුදුර බුදුහාමුදුර තාප්පව බලන්ට ගියේ. එහෙමනම් එදායි සනසිල උදා කරගත් විශාල පිරිසක් අද ලක්ෂ සෝද හැමදෙනාටම මේ සනසිල උදා කරගන්න අමාරු නෑ. ඒ නිසා පාපයෙන් තොර වෙන්න ඕන, යහපත්ට යොමු වෙන්න ඕන, කවුරු කරලා පින් කරගන්න කුසල් කරගන්න අපි හැම කෙනෙක් උත්සාහ කළ යුතු අතරත අද මේ ධර්මස්වණී කළා ඒ හැම කෙනෙක්ම මේ කියපු ධර්ම කරුණු කාරණා ගොඩාක් දුරට එයාට හිතට එකතු කරගෙන තමන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමයි කළ යුතු වන්නේ උපන්නේ මොකටද ඉපදුනේ පින් දෙතරකින් තමයි මෙලොවට ආවේ මෙලොවට ආවේ මොකටද කුසල් කරගන්න දෙන්නේ කිසිදයක් කරගන්න දෙන්නේ මෙන්න මේ ටික තේරුම් ගන්නට. මේක තේරුම් ගත්තා නම් එම් පද පහව යත්තන්න තේරුණ පංචසුරකින් තෝරන කියලා. ඒ වගේම ලෝකයේ සියල්ලම අනිත්‍ය දුකයි කියන අනාත්ම අනාත්මයක පිළිස්සන අවබෝධ වෙන. මේක ලක්ෂණ තේරුම් ගත්තා නම් සදා දෘෂ්ටියෙන් කුසල් වර්ධනය කරලා ජීවන් සාර්ථක කරගන්න පුළුවන්. එසේ වේවා කියලා ලක්ෂ ජීවිතාට මෙසිතින් පතන අතරේ මේ ධර්ම ශ්‍රවණය කිරීම ලබා ගන්නවා කියලා පින්වලින් ඔබ අප හැම දෙනාටම සංසාර දුක් කෙලවර කර උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා සාදු කුල ප්‍රාර්ථනා කරන්තෝ හොඳයි ධර්ම ශ්‍රවණ කරා වූ කුල හැම දෙනාටම මේ පින් වලින් නිවනම සාක්ෂාත් වේවා සියලු දෙවියෝ දුක් ලබා ගනිත්වා සනසෙත්වා තම තමන්ගේ ජීව සබ සම්පත් වර්ධනය කරගනිත්වා පුවත් රක්ෂාස්මිය ප්‍රෝකයක් ආරක්ෂා කරදෙත්වා අපි කරන ජීවිතයේ රක්ෂා වන්දනෝන් අධ්‍යාපනයෙන් පාස් කරගන්න සිය දේවා සුභාදී සලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ත හොඳයි ආකාශත්තා චුම්මත්තා දේවානාගමයිදිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරන්ති මොරටුවමූර්ති ආනන්දරාමාධිපති මොරටුමුල්ල ධර්මරාජ ත්‍රිවේණී ආචාර්ය මොරටුව ශාස්ත්‍ර බලමණ්ඩලයේ ලේකම්මා පානදුර සාමාන්‍ය මහානිකායේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දේරුවල ආනන්ද ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්මානුශාසනාවයි ඒ සමත් වූයේ